ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්පිටිය ලේනගල බෝධිරාජ වේගසේනාසනය සහ වැලිගම කොඩිගහ කන්ද සුගතතම් සැරසුණ යන ඔබේ සේනාසනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද වරකපැලහේනේ සුගත ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ Thank you. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මොනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්ත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 ඒවං උත්තේ භගවා කේවද්දං ගහපති පුත්තං ඒතදවෝච නකෝ අහං කේවද්ද වික්ඛූණං ඒවං ධම්මං ඒතේමි ඒතතුම් මේ භික්ඛවේ ගිහිනං ඕදාත වසන්න වසනානං උත් උත්තරේ මනුස්ස ධම්මා ඉද්ධිපාතිහාරියං කරෝථාති සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ හින්වත්නි දැන් මේ හැමදෙනාම සෝදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය වෙත පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් මිදක් ශ්‍රවණය කරගන්නටයි මේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා මා මාත්‍රිකා කරගන්නට යෙදුනේ දීඝනිකායේ පළවෙනි කොටසේ තීලක්කන්ධ වර්ගයේ කේවඩ සූත්‍රයයි මේ කේවඩ සූත්‍රයේ තුලින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම වටිනා වැදගත් ධර්ම කරුණු රාශියක් අපට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ සූත්‍ර ධර්මයේ එන ධර්ම කරුණු ටික පිළිබඳව අපි මුලින් සාකච්ඡා කරලා බලමු. ඒවං මේ සුතං ඒකං සමයං භගවා නාලන්දායන් විහෙරති පාවා විකම්බ වනි. ඒවන් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ඒකං සමයං භගවා භගවා භාග්‍යවතුන් වහන්සේ ඒකං සමයං ඒකං සමයං කියලා කියන්නේ එක් කාලයක නාලන්දායන් විහෙරති පාවාරිකම්බ වනි නාලන්දා නුවරට සමීපේහි වූ පාවාරික අමවණයෙහි වැඩ වාසය කරනවා. එතකොට මේ පාවාරිකම්බ වනේ කියලා අඹවණයක් තියුණා. එතන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එතකොට මේ පාවාරික අඹවණේ තියුනේ නාලන්දා නුවර. අතකෝ කේවඩ්ඩෝ ගහපති පුත්තෝ යේන භගවා තේනුපසං කමි. ඒ අවස්ථාවෙහි මේ කේවද්ද කියන ගෘහපති පුත්‍රයා බුදුරජාණන් වහන්සේ යම් තැනකද යේන භගවා භගවා භාග්‍යවතුන් වහන්සේ යේන යම් තැනකද කේවඩ් කේවඩ්ඩෝ ගහපති පුත්තෝ කේවඩ්ඩ ගෘහපති පුත්‍රයා තේන උපසංකමි එතනට පැමිණි උපසංකමිත්වා පැමිණිලා භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ ඒකමන්තං නිසීදී එකක් පසෙක සිටියා ඒකමන්තං නිසින්නෝ කෝ කේවඩ්ඩෝ ගහපති පුත් එකක් පසෙක සිටියා වූ කේවඩ ගෘහපති පුත්‍රයා භගවන්තං ඒ තදවෝච භගවන්තං භාග්‍යවතුන් වහන්සේට ඒතං අවෝච ඒතං අවෝච කියන එක තමයි සම්දි වෙලා ඒ තද වෝචය කියලා කියනවා. ඒතන් මෙසේ අවෝච කීවේ. මෙන්න මේ කේවඩ ගෘහපති පුත්‍රයා බුදුරජාණන් වහන්සේට මේ විදිහට කියේ. කොහොමද කියන්නේ? අයං භන්තේ නාලන්දා ඉද්ධා චේව පීතාච්ච බහුජන ආකින්න මනුස්සා භගවති අභිප්පසන්නා සාදුබන්තේ භගවා ඒකං වික්කුං සමාදිසතෝ යෝ උත්තරී මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරයන් කරිස් මෙන්න මේ කේවඩ ගෘහපති පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියන ලද කාරණාව මොකද්ද කිව්වේ බන්තේ ස්වාමීනි අයන් නාලන්දා මේ නාලන්දා නගරය ඉද්ධා සමෘද්ධිමත් ඉද්ධා චේව පීතාච සමෘද්ධිමත් වගේම පිහිටාච නොඑක් ආකාරයේ භාණ්ඩයන්ගෙන් සිරුණ නුවරක් කිසිම අඩුපාඩුවක් ඇත්තේ නෑ හැම දෙයකින්ම තස්සේකයි බහුජන ආකින්න මනුස්සා ඒ වගේම බොහෝ ජනයාගෙන් ගැවසීගත් නගරයක් භගවති අභිප්පසන්නා එච්චර විතරක් නෙමෙයි ඒ බොහෝ ජනතාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝම පැහැදිලා ඉන්න අභිප්පසන්නා විශේෂයෙන් පැහැදිලා ඉන්න සාදු බන්තේ භගවා ඒකං භික්ඛුං සමාදිසතු යෝ උත්තරේ manuss ධම්මා ඉද්ධිපාටිහාරයන් කරිස් බන්තේ ස්වාමීනි භගවා භාග්‍යවතුන් වහන්ස ඒකං භික්ඛුං එක් භික්ෂූන් වහන්සේ නමක් යෝ උත්තරේ මනුස්ස ධම්මා සමාදිසතු යම් කෙසේ උත්තරේ මනුස්ස ධර්මයකින් ඉද්දි පාතිහාරයන් කරිස්සති ඊර්දි ප්‍රාතිහාරයක් කරන්න අනකරනවනම් සාදු ඒක ඊ타මත්ම හොඳයි එතකොට මේ කේවද්ද කියන ගෘහපති පුත්‍රයා බුදුරජාණන් වහන්සේට මොකක්ද සඳහන් කළේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එක් භික්ෂූන් වහන්සේ නමකට භාග්‍යවතුන් වහන්සේ අනකරනවා නම් හොඳයි යම් කෙනෙක් මේ උත්තරේ මනුෂ්‍ය ධර්මයෙන් 이르දි ප්‍රතිහාරය කරන්නේ. එහෙම උත්තරේ මනුෂ්‍ය ධර්මයෙන් යම් කෙනෙක් 이르දි ප්‍රතිහාරේ පානවනම් ඒවායන් නාලන්දා දීයෝ සෝමත්ථාය භගවතේ අභිප්පසේ දිස්සකීති මේ නාලන්දාව වඩාත්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදිනවා. පියෝ සෝමත්තාය බොහෝ තෙයින්ම වඩාත්ම පැහැදීමට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි. භගවති බුදුරජාණන් වහන්සේ කෙරෙහි අභිප්පසීද අභිප්පසීදිස්සති බොහෝ වශයෙන් පැහැදීමට පත් වෙනවා කියලා සඳහන් කරන්නට යෙදුණා. එතන මෙතනින් සඳහන් කරන්නේ කුමක්ද? මේ බුදුරජාණන් වහන්සේට මේ කේවඩ කියන ගෘහපති පුත්‍රයා කරන ලද ඉල්ලීම. ඒ ඉල්ලීම තමයි මොකක්ද? මේ ගෘහපති පුත්‍රයාගේ ස්වභාවය පිළිබඳව කියනවනම් මේ කේවඩ කියන ගෘහපති පුත්‍රයාට 44 කෝටියක් පමණ ධනය තියෙන අතිශයින්ම ශ්‍රද්ධා සම්පන්න ගෘහපති පුත්‍රයෙක්. මේ පුජ්‍යලයාට ශ්‍රද්ධාව තියෙන මේ ශ්‍රද්ධාව අධික නිසාම මෙයා සඳහන් කරනවා එක් භික්ෂුවක් දින 15කට වරක් හරි එහෙම නැත්නම් මාසයකට වතාවක් හරි අවුරුද්දකට සැරයක් හරි අහසට පැන නැගිලා විවිධ වූ ප්‍රාතිහාර්ය දක්වනවනම් සියලු ජනයා අතිශයින්ම පැහැදීමටපත් වෙනවා මම භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රාතිහාර්ය දැක්වීම සඳහා එක් භික්ෂූන් වහන්සේ නමකට අන කරන්න. අන කරනවා නම් හොඳයි කිය. එතකොට මේ නාලන්දාවේ තියෙන ස්වභාවය පිළිබඳව පැහැදිලි කරනවා. ඉද්ධා. ඉද්ධා කියලා කියන්නේ සමෘද්ධිමත් කියන එකයි. තීතා. තීතා කියලා කියන්නේ නොයෙක් බාණ්ඩ බෙහෙවින් තියෙන නිසා අභිවෘද්ධියටපත් වෙච්ච කියන එක. ආකින්න මනුස්සා ආකින්න මනුස්සා කියලා කියන්නේ උරෙන් උර පැහැර හැසිරෙන්නාක් වගේ මේ මිනිස්යන්ගෙන් ආකීර්ණ ඒ තරම්ම ජනාකීර්ණයි. ඒ තරම් විශාල පිරිසක් මේ නගරය තුල සමාධිසතු සමාධිසතු කියලා කියන්නේ අනකරන්න කියන එකයි. එතකොට උත්තරේ manuss ධම්මා මොනවයින් ප්‍රාතිහාර්ය පාන්නේ කියලා සඳහන් කරන්නේ උත්තරේ manuss ධම්මා උසස්සෝ manuss ධර්මයන්ගෙන් උසස් මිනිස්යන්ගේ ස්වභාවයෙන් මේ දස කුසලයයි කියන ලද ඒ කුසල ධර්ම වලටත් වඩා උසස්සු මනුෂ්‍ය ධර්මයෙන් උසස්. ඒ කියන්නේ ධ්‍යාන මාර්ගඵල ආදී මේ ධර්මතාවයන්. එතකොට මේ උත්තර මිනිස් ධර්ම වලින් යුක්තව මේ 이르දි ප්‍රාතිහාර්ය පානවනං භීයෝ සෝමත්තාය බොහෝ වශයෙන් පැහැදීමට පත් වෙනවා සතුටට සන්තෝෂමත් භාවයට පත් වෙනවා මෙහෙම ඉල්ලීමක් කළාට පස්සේ මේ ආරාධනාව කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කේවද්ද ගෘහපති පුත්‍රයාට මේ විදියට සඳහන් කරනවා කොහොමද එවං උත්තේ භගවා හේවද්දං ගහපති පුත්තං ඒතද කෝච එවං උත්තේ මෙසේ කී කල්හි භගවා භාග්‍යවතුන් වහන්සේ හේවද්දං ගහපති පුත්තං හේවද්ද ගෘහපති පුත්‍රයාට ඒතද කෝච මේ විදිහට කිව්වා කියනවා කොහොමද නකෝ අහං හේවද්ද දික්කෝණං ඒවං ධම්මං තේතේමි. කේවද්ද කේවද්දය අහං මම දික්කෝණං වික්ෂූන් වහන්සේලාට ඒවං මෙසේ නකෝ ධම්මං දේසේමි. ධර්මයේ දේශනා කරන්නේ නැහැ. මං වික්ෂූන් වහන්සේලාට මේ විදිහට ධර්මයේ දේශනා කරන්නේ කොහොමද ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ? ඒත තුම්මේ භික්කවේ ගිහීනං කෝදාත වසනානං උත්තරේ මනුස්ස ධම්මා ඉද්ධිපාටිහාරයන් අරෝපාති දික්කවේ මහණෙනි තුම්මේ තෙපි නැත්තම් ඔබ වහන්සේලා ගිහිණං කෝදාත වසනානං සුදුවත් හඳින ගියන්ට උත්තර මනුස්ස ධම්මා උත්තරේ මනුස්ස ධර්මයෙන් ඉද්දි පාටිහාරයන් කරෝතාති. irdi ප්‍රාතිහාර්ය කරන්නේ කියලා. මම භික්ෂූන් වහන්සේලාට අන කරන්නේ නැහැ. මේ සුදුවත් අදින ජිහි ඇත්තන්ට උත්තර මනුෂ්‍ය ධර්මයෙන් irdi ප්‍රාතිහාර්ය කරන්න කියලා මම අනුදැන වදාරන්නේ නැහැ කියලා සඳහන් කළා. එතකොට මේ හේවඩ ගෘහපති පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා නැවතත් පිළිීමක් කරනවා ဒ ුතියම්පිකෝ කේවඩ්ඩෝ ගහපති පුත්තෝ භගවන්තං ඒ තදවෝච කේවඩ්ඩෝ ගහපති පුත්තෝ කේවඩ්ඩ ගෘහපති පුත්‍රයා ဒ ුතියම්පි දෙවනුවත් භගවන්තං ඒ තදවෝච භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට සඳහන් කරනවා කොහොමද නාහම් භන්තේ භගවන්තං දන්තේමි අපිච ඒවං වදාමි අයං භන්තේ නාලන්දා ඉද්දා චේව පීතාච බහුජනා ආකින්නා මනුස්සා අර මුලින් සඳහන් කරපු ආකාරයට මේ කරුණු ටික සඳහන් කරනවා නාම් බන්තේ භගවන්තං දන්සේමි බන්තේ ස්වාමීනි භගවන්තං භාග්‍යවතුන් වහන්සේට භගවන්තන් කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට ශික්ෂාපදයක් පනවල තියන භික්ෂූන් වහන්සේලාට 이르දි ප්‍රාතිහාරය පාන්න එපා කියලා ඔයත්ෝ ඒ පිළිබඳව අහලා තියෙනවනේ. ඉතින් ඒ කතා ප්‍රවෘත්ති මේ අවස්ථාවේ අපි සඳහන් කරන්න අදහස් කරන්නේ නැහැ. බන්තේ ස්වාමීනි භගවන්තම් භාග්‍යවතුන් වහන්සේට දන්සේමි. දන්සේම කියලා කියන්නේ ಗುಣ වනසන විනාශයෙන් විනාශ කරමින් සීල ભેදයට පමුණුවමින් එවැගේම පිළිවෙලින් ඒ උස්තන ඉඳලා මේ බස්වමින් ඒ පහත් තැනක තබමින් අර බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය අපේක්ෂා කරමින් තමයි මේ ගෘහපති පුත්‍රයා මේ කාරණාව සඳහන් කරන්නේ. ඒ තරම් මෙයා බොහෝම හිතවන්ත භාවයෙන් තමයි බුදුරජාණන් වහන්සේට මේ ආරාධනාව සිද්ධ කරන්නේ. දැන් දෙවෙනි වතාවටත් අර කියපු විදිහටම සඳහන් කරනවා මොන විදිහටද මේ නාලන්දාව කියලා කියන්නේ මේ වගේ සමෘද්ධි සම්පන්න නගරයක් නොඑක ආකාරයේ භාණ්ඩයෙන් පිරුණ බොහෝ ජනයා බොහෝ ජනාචීරණ එවැගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුන පිරිසක් ඉන්න මේ පිරිසට ඔබ වහන්සේ වික්ෂූන් වහන්සේ නමක් ලවා උත්තරේ මනුෂ්‍ය ධර්මයෙන් 이르දි ප්‍රාතිහාරයක් පානවනම් ඒක ඊ타මත්ම හොඳයි. තමත් මේ පිරිසගේ පැහැදීම වැටි වෙනවා කියන කාරණා. දෙවෙනි වතාවටත් ඉල්ලීම කළා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් මේක ප්‍රතික්ෂේප කළා. සතියම්පිකෝ කේවඩ්ඩෝ ගහපති පුත්තෝ භගවන්තං ඒතද කෝච. කේවඩ්ඩෝ ගහපති පුත්තෝ කේවඩ්ඩ ගෘහපති පුත්‍රයා සතියම්පි තුන් වෙනුවත් භගවන්තං ඒතද වෝච. භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට නාහං භන්තේ භගවන්තං දන්සේමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම මේ ගුණයන් නැසීමක් සඳහා මේ දේවල් ගුණ නැති කිරීමක් සඳහා මේ ආරාධනාව කරනවා නෙමෙයි අපිට ඒවන් වදානි මම නැවතත් මේ විදිහට කියනවා අයං බන්තේ නාලන්දා ඉද්දා චේව පීතා අර මුලින් කියපු විදිහටම ඒ ගෘහපති පුත්‍රයා Tamange ඉල්ලීම සිද්ධ කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරක් මේක ප්‍රතික්ෂේප කරනවා. දැන් බලන්න පින්නතුනි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ නාලන්දාවේ පාවාරික අඹවණේදී මේ ගෘහපති පුත්‍රයා තමයි මේක දේශනා කළේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදිලා ඉන්න නාලන්දා ජනතාවගේ ප්‍රසාදය වඩාත් ලබා ගැනීම සඳහා වික්ෂූන් වහන්සේ නමක් ලවා ප්‍රාතිහාරයක් පෑමට සලසන ලෙස තමයි මේ තුන්වෙනි වතාවක් දක්වාම ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ තුන්වෙනි වතාව දක්වාම ඒක ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. එහෙන් ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. කොහොමද? තීනිකෝ ඉමානි කේවද්ද පාටිහාරිය පාටිහාරියානි කේවද්ද කේවද්දය පාටිහාරියානි කාතිහාර්ය තීනි හිමානි තීනි මේ ප්‍රාතිහාර්ය තුනක් මයා සයන් අභිඤ්ඤා සච්චකත්තා පවේදිතානි මා විසින් විශේෂයෙන්ම දැන ප්‍රත්‍යක්ෂ කරගෙනම දේශනා කළා. එහෙම දේශනා කරන ලද ප්‍රාතිහාර්ය තුනක් පාතිහාර කියද පාතිහාරය කතමානි තීනි මොනවද ඒ පාතිහාරය තුන ඉද්දි පාටිහාරයන් ආදේශනා පාටිහාරයන් අනුශාසනී පාටිහාරයන් පළවෙනි එක තමයි ඉද්දි පාටිහාරයන් ඉර්දි පාටිහාරය දෙක ආදේශනා පාටිහාරයන් ආදේශනා ප්‍රාතිහාරය තුන අනුශාසනා පාටිහාරයන් අනුශාසනා පාටිහාරය දැන් ඊළඟට මේක විස්තර කරනවා කතමංච කේවජ්ජ ඉද්ධිපාටිහාරයන් කේවද්ද කේවද්දය ඉද්ධිපාටිහාරයන් ඉර්ධි ප්‍රාතිහාරය කතමංච කවරේද මේ ඉර්ධි ප්‍රාතිහාරය කියලා කියන්නේ මොකක්ද මෙන්න ඊළඟට පින්නතුනේ මේ ඉර්ධි ප්‍රාතිහාරය පිළිබඳව පැහැදිලි කරනවා. මේක එකක් පාසාම ඊළඟට විස්තර කරනවා. ත්‍රිදි පාටිහාරය කියන්නේ කුමක්ද? ආදේශනා පාටිහාරය කියලා කියන්නේ කුමක්ද? අනුශාසනා පාටිහාරය කියලා කියන්නේ කුමක්ද? ඉතින් පළවෙනි එක විස්තර කරනවා කතමංච කේවද්ද ඉද්දි පාටිහාරය. කේවද්දය ඉර්ධි පාටිහාරය කුමක්ද? ඉද කේවද්ද වික්කෝ අනේක විහෙතං ඉත්‍ති වේදං පච්චනෝ හෝති. ඉද ඉද කියලා කියන්නේ මෙහි කේවද්ද කේවද්දය බික්කු භික්ෂුව අනේක විහෙතං ඉද්දිවිදං නොඑක් ආකාරයේ irdi පච්චනෝ හෝති. මේ irdi ප්‍රාතිහාරයන් පානවා. කොහොමද? මේ irdi ප්‍රාතිහාරය පිළිබඳව. ඒකෝපි හුත්වා බහුදා හෝති ඒකෝපි හුත්වා එක්කෙනෙක් බවට පත් වෙලා ප්‍රകൃතියෙන් ඉන්න එක්කනයි. බහුදා හෝති. නමුත් බොහෝ දෙනෙක් හැටියට පෙන්눔 කරනවා. ඉන්න එක්කනයි. නමුත් එතන විශාල පිරිසක් ඉන්න විදිහට පෙන්නනවා. බහුදාපි හොත්වා ඒකෝ හෝත්. හුඟක් ඉන්න තැන විශාල පිරිසක් ඉන්න තැන එක්කෙනෙක් ඉන්නවා වගේ පෙන්눔 කරනවා. අර සියලුම පිරිස පෙන්වන්නේ නැහැ. එක පුජ්‍යලයක් ඉන්නවා වගේ වෙන්න. පාවිභාවං, තිරෝභාවං, තිරෝකොඩ්ඩං, තිරෝපාකාරං, තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සේයතාපි ආකාශේ. ඒ වගේම සඳහන් කරනවා ඒ වගේම මෙන්න මේ විදිහට ආවී භාවං තිරෝ භාවං මේ මේ පුජ්‍යලයා නැත්නම් මේ විද්ධි ප්‍රාතිහාර්ය ආන තනත්තා මේ පෙනෙන බවට පත් වෙනවා නොපෙනෙන බවට පත් වෙනවා. පෙනිපෙනේ ඉන්නත් පුළුවන් නොපෙන් නොපෙනේ ඉන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තිරෝභාවන් තිරෝ කුට්ටන් තිරෝ පාකාරං දිට්ඨියෙන් පිටතත් ඒ වගේම ප්‍රාකාරයෙන් පිටතත් පර්වතයෙන් පිටතත් තිරෝ පබ්බතං තිරෝ පබ්බතං කියලා කියන්නේ පර්වතයෙන් පිටතත් අසජ්ජමානෝ ගච්ඡති සේයතාපේ ආකාශේ. අහසෙහි වගේ නොගැටිමෙන් විනිවිද යනවා. එතකොට මේ 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව විස්තර කරන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ භික්ෂුව ප්‍රකෘතියෙන් එක්කෙනෙක් බවට පත් වෙලා බොහෝ දෙනෙක් බවට පෙන්눔 කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් බවට පත් වෙලා නැවතත් එක්කෙනෙක් බවට පත් පෙනෙන බවට පත් වෙනවා නොපෙනෙන බවට පත් වෙනවා. පෙනිපෙනී ඉන්නවා නොපෙනී ඉන්න පුළුවන්කම තියෙනවා. දිට්ඨියෙන් පිටත, ඒ වගේම ප්‍රාකාරයෙන් පිටත, ඒ වගේම පර්වතයෙන් පිටත මේ අහතෙහි වගේ ගැටෙන්නේ නැතුව විනිවිද යනවා. ඒ වගේම තවදුරටත් සඳහන් කරනවා පඨවි ආපේ උම්මුජ්ජ නිමුජ්ජං කරෝති. පඨවි ආපේ පඨවි ආපි කියලා කියන්නේ පොළොවේහි. උම්මුජ්ජ නිමුජ්ජං කරෝති තේයතාපි කුදකේ. අර ගියේහි ගිලෙනවා වගේ. ගියේහි ගිලෙනවා වගේ. ඒ වගේම ගියේහි ගිලෙනවා වගේ මතුවීම කරනවා. ගිලීම් මතුවීම් කරනවා. හරියට යම් කෙනෙක් ගියට බැහැලා ඒ ගියේ ගිලෙනවා වගේ මේ මහ පොළොවේ ගිලීම සිද්ධ කරනවා. ඒ වගේ මතුවීම සිද්ධ කරනවා. කිමිදෙනව ආපහු උඩට එනවා. උදකේපේ අවිජ්ජමානේ ගච්ඡති සේයතාපේ පටවිය. ඒ වගේම තමයි පොළොවේහි හරියට අර නොබිදෙන ඒ කියන්නේ දියේ දියේ ගමන් කරනවා. ඒ කියන්නේ පොළොවේ හරියට මේ ගමන් කරනු ලබනවා. කොහොමද ගමන් කරන්නේ? නොබිදෙන දියෙහි වගේ තමන් කරනවා. ඒ වගේම තමයි ආකාතේපි පල්ලංකේන සමති. අහතෙහි ව්‍යාපත්තති දිහෙනෝකු වගේ පල්ලංකේන සමති සෙය්‍යතාපි පක්කේ සකුණෝ. ව්‍යාපත්තියන ලිහිණියකු වගේ පර්යංකයෙන් ගමන් කරනවා. මෙන්න මේ ආකාරයට ඉම්මේපි චන්දිම සුරියේ එවම් මහිද්දිකේ එවං මහානුභාවේ පානිනා පරිමසති පරිමජ්ජති යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති. ඒ වගේම මේසා මහා 이르දිමත් භාවයකින් මේසා මහා තෙදවත් භාවයකින් මේ චන්ද්‍ර සූර්යා දෙදෙනා පවා අත්ලෙන් ස්පර්ශ කරනවා, පිරිමදිනවා. බඹලව දක්වා කයින් තමන්ගේ වසඟය පවත්තන. නොයෙක් පදෑරුම් 이르දි ප්‍රාතිහාරයන් පාන. මෙන්න මේ විදිහට මේ 이르දි ප්‍රාතිහාරයන් පිළිබඳව කරුණු සඳහන් කරනවා. ඒතර මෙතෙන්දි සඳහන් කරන්නේ මේ 이르දි ප්‍රාතිහාරය කියන එකෙන් අදහස් කරන්නේ මේ විවිධාකාරයෙන් මේ 이르දියෙන් කරන කටයුතු පිළිබඳවයි. එතකොට මේ 이르දියෙන් කරන කටයුතු පිළිබඳව මෙතන සඳහන් කරන්නේ කුමක්ද? එක්කෙනෙක් බවට පත් වෙලා ඉඳලා බොහෝ පිරිසක් හැටියට පෙන්눔 කරනවා. බොහෝ පිරිසක් ඉඳලා එක්කෙනෙක් වගේ පෙන්눔 කරනවා. ඒ වගේම තමයි හරියට පොළොවේ දියේ වගේ කිමිදෙනවා. ඒ වගේම දියේ පොළොවේ වගේ ඇවිදිනවා. ඒ වගේම අහසෙහි හරියට අර පක්ෂියෙක් පර්යංකයෙන් ගමන් කරන වගේ මේ අහසේ ගමන් කිරීමේ හැකියාව තව තියෙනවා වාක්‍ය ක්‍රියාමගෙන යනවා වගේ. ඒ වගේම තමයි මේ පර්වතයන් කුහරය තුල මේ ශරීරයේ වදින්න නැතු මේවා ඇතුලෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පවුරු අතරින් ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ධිට්ඨි අතරින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ ආදී දේවල් වලට තමයි මෙතන සඳහන් කරන්නේ ඉරදි ප්‍රාතිහාරය. එච්චර විතරක් නෙමෙයි මේ චන්ද්‍ර සූර්යා පවා පත්ලෙන් අත ගෑමේ හැකියාව පවතිනවා. පිරිමැදීමේ හැකියාව පවතින. බ්‍රහ්ම ලෝකයේ දක්වාම තමන්ගේ මේ කය පසඟයටපත් කිරීමේ හැකියාව පවතිනවා. තමේනං අඤ්‍යතරෝ සද්දෝ පසන්නෝ පස්සති සංදික්කං අනේක වේතං ඉද්දි වේදම් පච්චනෝ බොන්තං ඊළඟට පින්නතුනේ මෙතන සඳහන් කරනවා තමේනං අඤ්‍යතරෝ සද්දෝ පසන්නෝ එක්තරා අඤ්‍යතරෝ කියලා කියන්නේ එක්තරා සද්දෝ සද්දෝ කියලා කියන්නේ ශ්‍රද්ධාව තියෙන පුරුෂයේ තන් වික්කොං පස්සති ඒ භික්ෂූන් වහන්සේ දකිනවා මොන භික්ෂූන් වහන්සේද අනේක වේතං නිද්දිවේදං පච්චනෝ වන්තං ඒකම් පෙවත්වා බහුදා අන්තං බහුදා පෙවත්වා ඒකං මේ ආදී වශයෙන් අර මුලින් සඳහන් කරපු ආකාරයට අරද 이르දි ප්‍රාතිහාර්ය පාන වික්ෂෝන් වහන්සේ නමක් ඉන්නවා ඊළඟ මේ ශ්‍රද්ධාවන්ත කුජලයා මොකක්ද කරන්නේ මේක දැකලා මේ 이르දි ප්‍රාතිහාර්ය දාලා මේ මේ 이르දි ප්‍රාතිහාර්ය දැකලා කුමක්ද කරන්නේ? තමේනං සෝසද්දෝ පසන්නෝ අඤ්‍යතරස්ස අස්සද්දස්ස අප්පසන්නස්ස අප්පසන්නස්ස පාරෝ චේති. එතකොට මේ පුජ්‍යලයා අර ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා ප්‍රසන්න වූ පුජ්‍යලයා එක්තරා අශ්‍රද්ධාවන්ත පුජ්‍යලයෙකුට මේ කාරණාව කියනවා. කොහොමද මේ කාරණාව කියන්නේ? දැන් මේ ප්‍රසන්න වුණ ශ්‍රද්ධාව තියෙන මේ පුජ්‍යලයා තවත් ශ්‍රද්ධාව නැති ඒ වගේම අපහැදුණු පුජ්‍යලයකට මේ කාරණාව සඳහන් කරනවා. ප්‍රසන්න භාවයක් නැති ශ්‍රද්ධාවක් නැති තවත් කෙනෙකුට මේ කාරණාව කියනවා. කොහොමද කියන්නේ? අච්චරියං වත බෝ අබ්බෝතං වත බෝ සමනස්ස මහිද්දිගතා මහානෝ භාවතා එයා සඳහන් කරන්න කුමක්ද? බලන්න මේ භික්ෂුවගේ තියෙන මහා ඉද්දිමත් භාවය, ඒ වගේ මහා තෙදපත් භාවය, මහා ආශ්චර්යය. අනේ හරීම පුදුමයි. ප්‍රകൃතියෙන් එක්කෙනෙක් බවට පත් වෙලා ඉඳලා බොහෝ දෙනෙක් ඉන්න ආකාරයට දක්වනවා. මේ ආදී වශයෙන් අර කියපු ආකාරයට අර 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව සඳහන් කරනවා. එහෙම 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව සඳහන් කළාට පස්සේ මෙන්න මේ පුජ්‍යලයා එහෙම නැත්තම් මේ ශ්‍රද්ධාවක් නැති අශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා මේ විදිහට සඳහන් කරනවා කොහොමද සඳහන් කරන්නේ ඕක 아무තු දෙයක් එහෙම නෙවෙයි දැන් මෙයා බොහෝම ප්‍රසන්න භාවයේ ඒ වගේම මේක ආශ්චර්යයක් හැටියට මේ කාරණාව අර අශ්‍රද්ධාවන්ත පුජ්‍යලයාට මේ ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා සඳහන් කරනවා. තමේනං සෝ අස්සද්දෝ අප්පසන්නෝ තං සද්දං පසන්නං එවං පදෙය. තමේනං සෝ අස්සද්දෝ ඒ අශ්‍රද්ධාවන්ත අප්පසන්නෝ අප්‍රසන්න පුජ්‍යලයා තං සද්දම් පසන්නං ඒවම් වදෙය්‍ය. එතකොට ඒ ශ්‍රද්ධාවන්ත ප්‍රසන්න පුජ්‍යලයාට මෙන්න මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? පත්තිබෝ ගන්ධාරේ නාම විද්‍යා. බවත්නි මේ ගාන්ධාරේ නම් විද්‍යාවක් තියෙනවා. මොන විද්‍යාවක්ද? ගාන්ධාරේ නම් විද්‍යාවක් තියෙනවා. මොකද්ද මේ ගාන්ධාරේ විද්‍යාව කියලා සඳහන් කරන්නේ? මේ ගන්ධාරි ගාන්ධාරේ නම් ඍෂිවරයා විසින් කරන ලද මේ ගන්ධාර රටේ උපන් විද්‍යාව. එහෙ බොහෝ ඍෂිවරු වාසය කළා. එතකොට ඒ අයගෙන් එක් අයක කරපු විද්‍යාවට තමයි කියන්නේ ගන්ධාර විද්‍යාව කියලා. එතකොට මේ තැනැත්තා කියනවා මේ ගන්ධාරය කියලා විද්‍යාවක් තියෙනවා. එතකොට මේ ගන්ධාරය කියන විද්‍යාවයි ඉගෙනගත්ත මේ ඍෂිවරු මේ irdi ප්‍රතිහාරය පානවා. ඒක එච්චර දෙයක් එහෙම නෙමෙයි. තං කෙන් මඤ්ඤති කේවද්ද? කේවද්ද? තං ඒ පිළිබඳව කින් මඤ්ඤති. ඔබ මොකද්ද හිතන්නේ? දැන් ඔබ මේක මහා ආශ්චර්යයක් හැටියට, මහා පුදුමයක් හැටියට මේ කාරණාව කියන්නේ. නමුත් ඒ පුජ්‍යලයා කියනවා අර අස්වද්දාවන්ත දුනරුවන් කරේ නොපැහැදුනේ පුජ්‍යලයා කියනවා ආ ඕක මේ ගන්ධාරී ඉරිෂේ වරයන් තුලත් ඔය ස්වභාවය එතකොට ඔබ මොකද්ද හිතන්නේ කියලා. එතකොට මේක පහත් කරලා සැලකීමක්ද? ඒක එච්චර දෙයක් හැටියට ඒක උසස් දෙයක් හැටියට නෙමෙයි සැලකන්නේ. අපිනසෝ අස්සද්දෝ අපසන්නෝ තන් සද්දම් පසන්නං එවං පදෙය්‍යාති. මේ අවස්ථාවේදී දුරජානන් වහන්සේ සඳහන් කරනවා ඒ සද්ධාව නැති ඒ අස්සද්ධාවන්ත පුජ්‍යල මේ විදිහට කියනවනේ. එහෙමයි ස්වාමීනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉමං කෝ අහං කේවද්ද ඉද්ධිපාටිහාරියේ ආදීනවන් සම්පස්සමානෝ ඉද්ධිපාටිහාරියේන අට්ඨයාමි හරායාමි විගුච්ඡාමි එනිසා මම මේ irdi ප්‍රාතිහාරයේ දෝෂ දකිනවා ඒ වගේම irdi ප්‍රාතිහාරයෙන් පිළින පුජ්‍යලේ භවයේ ඒ වගේ මේ ලැජ්ජාවටපත් වෙනවා. ඒ වගේ මේ 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව මම පිළිකුල් කරනවා. ඒ විදිහට සඳහන් කරනවා. එතන සඳහන් කරනවා අට්ඨියාමි. අට්ඨියාමි කියලා කියන්නේ වේදනාවෙන් පෙළුණ කෙනෙක් වගේ. හරායාමි. ලැජ්ජාවටපත් වෙනවා. jigucchාමි. හරියට පිළිකුල් කරන මොන වගේද? අසුචි දැකලා වගේ පිළිකුල් භාවයට පත් කරනවා. බලන්න මේ 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ තියෙන අදහස. බලන්න සමහර මිනිස්සු යම්කිසි 이르දි ප්‍රාතිහාර්යයක් 아무තු දෙයක් කරනකොට පොද බැඳගෙන පොදි බැඳගෙන තමයි යන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේක මොනතරම් පිළිකුල් කරලා සැලකුවද මොනතරම් පහත් කරලා සැලකුවාද කියලා හොඳට කල්පනා කරලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේටත් මේ 이르දි ප්‍රාතිහාර්ය තියුණා. එවැගේම වික්ෂූන් වහන්සේලාටත් මේ 이르දි ප්‍රාතිහාර්ය තිබුණා. නමුත් උන්වහන්සේලා උන්වහන්සේ මේ කිසිම දෙයක් ගරු කළේ නැහැ. ඒ වගේ මේ කුසස් කරලා සැලකුවේ නැහැ. අපි හොඳට තේරුම් බේරුම් කරගන්නට ඕන. ඉතින් ඒ අනුව දැන් අර සද්ධාවන්ත කෙනෙක් අර භික්ෂූන් වහන්සේ නමක් කරන 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව අශ්‍රද්ධාවන්ත අප්‍රසන්න පුජ්‍යලයට කිව්වට පස්සේ එයා කියනවා මේ ගන්ධාරේ කියන විද්‍යාවක් තියෙනවා ඒකෙත් ඕක උගන්වනවා ඒ අයත් ওই විප්‍රාතිහාරි පාන බලන්න මොනතරම් පහත් කොට සැලකීමක්ද එතකොට එහෙමනම් මේක බොහෝමත්ම පහත් දෙයක් හැටියට ලාමක දෙයක් හැටියට තමයි සැලකන්නේ ඊළඟට තවදුරටත් උන්වහන්සේ සඳහන් කරනෝ ලබනවා මේ කාරණාව හා සම්බන්ධවම මෙන්න මේ ආකාරයේ කොහොම කොහොමද අනිත් කාරණාව දෙවෙනි කාරණාව දැන් මෙතන සඳහන් කළේ ඉද්දි ප්‍රාතිහාරය කතමංච කේවඩ්ඩ ආදේශනා පාටි හාරිය කේවඩ්ඩ කේවඩ්ඩය ආදේශනා පාටිහාරිය ආදේශනා ප්‍රාතිහාරය කතමංච කවරේද මොකද්ද මේ ආදේශනා පාටිහාරය කියලා සඳහන් කරන්නේ. ඉද කේවට්ට බික්කෝ පර සත්තානං පර පුද්ගලානං චිත්තම්පි ආදිසති චේතසිකම්පි ආදිසති විතක්කිතම්පේ ආදිසති විචාරිතම්පේ ආදී සති මේ ආදී වශයෙන් සඳහන් කරනවා ඉද මෙහි කේවඩ කේවඩ බික්කු භික්ෂුව පර සත්තානම් පර පුද්ගලානම් පර සත්‍යයන්ගේ පර පුජ්‍යලයන්ගේ එහෙම නැත්නම් අනිත් සත්‍යයන්ගේ අනේ පුජ්‍යලයන්ගේ චිත්තම්පි ආදී සති සිත පිළිබඳව කියනවා සිත පිළිබඳව කියනවා ඒ වගේම තමයි චේතසිකම්පි ආදී සති චෛතසිකයන් පිළිබඳව කියනවා අනිත් පුජ්‍යලයන්ගේ චෛතසික ධර්මයන් පිළිබඳව සඳහන් කරනවා ඒ චෛතසිකයන් කියලා කියන්නේ සොම්නස හෝ ධම්නස පිළිබඳව සඳහන් කරනවා. ඒ පුජ්‍යලයාගේ సంతානය තුළ පවතින සොම්නස හෝ දුන්නස මේ මොහොතේ පවතිනවා. මේක එලි කරලා කියනවා මේ අවස්ථාවේ සොම්නසෙන් ඉන්නේ මේ දුම්නසෙන් ඉන්නේ මේ චෛතසික ධර්මයන් පිළිබඳවත් කියනවා සිත පිළිබඳවත් කියනවා. එච්චර විතරක් නෙමෙයි විතක්කිතම්පේ ආදිසති විතර්කයන් පිළිබඳවත් සඳහන් කරනවා. නෙක්කම්ම විතර්කා විතර්කාදී මේ කල්පනාවන් කල්පනා කරලා දේවල් පිළිබඳවත් මේ පුජ්‍යලයා සඳහන් කරනවා. ඒ විදිහට සඳහන් කරනවා. ඒ වගේම තමයි තවදුරටත් සඳහන් කරනවා විචාරිතම්පේ ආදිසති. ඒ වගේම මේ අරමුණේ හිත හැසිරෙනවා කියලා හිත හැසිරෙන ආරම්මණයන් පිළිබඳවත් හොඳට ඉලි කරලා කියනවා. ඒවම් පිතේ මනෝ ඔබේ හිත මෙන්න මෙහෙමයි. ඉත්තම්පිතේ මනෝ එවැගේම ඔබේ මනස මේ ආකාරයයි. එවැගේම ඔබේ හිතත් මෙන්න මේ විදිහයි. කියලා වෙලා මේ මොහොතේ හිතේ පවතින ස්වභාවයන් ඒ විදිහටම සඳහන් කරනවා. ඉතිපේ ඉතිපිතේ චිත්තන්ති ඔබගේ හිත මේ විදිහට. තමේනං අඤ්‍යතරෝ සද්දෝ පතන්නෝ පස්සති තම් වික්කම් පරසත්තානම් පරපුද්ගලානම් චිත්තම්පේ ආදිසන්තං චේතසිකම්පේ ආදිසන්තං විතක්කිතම්පේ ආදිසන්තං විචාරිතම්පේ ආදිසන්තං ඒවම් පිතේ මනෝ අර මුලින් සඳහන් කරපු ටිකමයි එතන මේ භික්ෂූන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මේ උජ්ජලයා සඳහන් කරනවා මෙන්න මේ භික්ෂුව අනුන්ගේ හිත් කියන්න දන්නවා. ඔබගේ හිත මෙහෙමයි, ඒ වගේම මෙන්න මේ චෛතසිකය මෙහෙමයි, චෛතසිකය කියලා කියන්නේ හිතේ ඇති වෙන සිතුවිල්ල, සිත මෙන්න මේ හිත පහළ වෙලා තියෙන මේ චෛතසික ධර්මයන් පහළ වෙලා තියෙනවා. ඒ වගේම සොම්නස් ස්වභාවයක් හෝ දොන්නස් ස්වභාවයක් නම් තියෙන්නේ ඒක හරියට හෙලි කරලා පැහැදිලි කරලා කියන. ඒ වගේම නෙක්කම්ම විතර්කාදී මේ විතර්කයන් පිළිබඳව සඳහන් කරනවා. ඒ වගේම තවදුරටත් ඒ විතරකයන් පිළිබඳව හිත හැසිරෙන ආරම්මණය පිළිබඳව හෙලි කරලා කියනවා. ඔබේ මනස මෙන්න මේ විදිහයි. මේ ආකාරයට සිද්ධ වෙනවා. ඔබේ හිතත් මෙන්න මේ විදිහයි. මේ විදිහට මේ අන්‍ය සත්‍යයන්ගේ අන්‍ය පුජ්‍යලයන්ගේ හිත හෙලි කරලා කියනවා. චෛතසික හෙලි කරලා කියනවා. සිත හැසිරීම හෙලි කරලා කියනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා සඳහන් කරනවා පින්නත මෙන්න මේ භික්ෂුවගේ 이르දිමත් භාවය මහා පුදුමයි මහා තේජසක් පවතින ඒකාන්තයෙන්ම ආශ්චර්යයි ඒකාන්තයෙන්ම පුදුමයි මේ මේ විදිහට මේ සියලු දේවල්ම කියනව නේද මගේ හිතේ තියෙනවා ඒ වගේම සිත පිළිබඳව හිතේ තියෙන සිතිවිලි ධර්මයන් පිළිබඳව මේ ඔක්කොම හැම දෙයක්ම පැහැදිලි කරලා මේක අහගෙන ඉන්න සෝ සද්දෝ පසන්නෝ අඤ්‍යතරස්ස අස්සද්දස්ස අපසන්නස්ස ආරෝ තේති මේ සද්ධාවන්ත ප්‍රසන්න පුජ්‍යලයා අන්‍ය වූ වෙනත් අශ්‍රද්ධාවන්ත අප්‍රහන්න පුජ්‍යලයට මේ කාරණාව කිය. මොකද්ද කියන්නේ? මේ භවති ඊටාත්ම ආශ්චර්යයි. මේ සමනස්ස මහිද්දිකතා මහානුභාවතා මේ ශ්‍රමණයන් වහන්සේගේ මහා ඉතිමත් භාවය මහානුභාවය මහා විශාලයි. එනිසා මේ පර සත්‍යයන්ගේ පර පුජ්‍යලයන්ගේ සිත හොඳට කියනවා. මේ ආදී වශයෙන් මේ කරුණ ටික කියනවා. මේක අහගෙන ඉන්නවාර අස්කද්ධාවන්ත අප්‍රසන්න පුජ්‍යලය. එහෙම අහගෙන ඉඳලා යා කියනවා පත්තිකෝ මණිකා නාම සිද්ධා මෙන්න මේ විදිහට කියනවා. මණිකා කියන විද්‍යාවක් තියෙනවා. එතකොට මේ මණිකා කියන විද්‍යාව. එතකොට මේ මණිකා කියන විද්‍යාව පිළිබඳව තවදුරටත් සඳහන් කරනවා. මණිකා නාම චින්තාමණී විද්‍යාව කියලා සඳහන් කරනවා. එතකොට මේ චින්තාමණී කියලා එහෙම නැත්නම් මණිකා කියලා විද්‍යාවක් තියෙනවා ලෝකෙහි එතකොට මේ මණිකා කියන විද්‍යාව එහෙම නැත්නම් මේ චින්තාමණී කියන විද්‍යාව දැනගත් ඉගෙනගත් අය මේ අනුන්ගේ හිත් කියනවා. අනුන්ගේ හිත් දැනගන්නවා. ඕක එච්චර දෙයක් එහෙම නෙමෙයි කියලා අර අශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා ඔබ මේ පිළිබඳව ඒතර කොහොමද හිතන්නේ? දැන් බලන්න එහෙම කිව්වට පස්සේ අන්න අර පර සත්‍යයන්ගේ පර පුජ්‍යලයන්ගේ සිත් කියනවා කියන එක බොහොම පහත් දෙයක්. ඒ වගේ මේකේ ගතියුතු දෙයක් ඇත්තේ නෑ. අනුන්ගේ සිත් සහ සිතිවිලි කිව්වයි කියලා අනුන්ගේ සිත් සහ සිතිවිලි දැනගත්තයි කියලා ඉවර වෙලා එයින් ඇති වෙන ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ඒ වගේ මේ හිත හැසිරෙන ආකාරය පිළිබඳව ඒ අනුන්ගේ හිත් කියවන්නට දැනීම පිළිබඳව ඒක එච්චර දෙයක් නෙමෙයි. මොකද මේ චින්තාමණී විද්‍යාව තුළ එහෙම නැත්නම් මනිකා කියන මේ විද්‍යාව තුලත් උගන්වනවා අනුන්ගේ සිත් දැනගන්න ආකාරය එතකොට කේවඩය එහෙමනම් බලන්න මේක පහත් කොට සැලකීමක් නෙවෙයි. ඒ නිසා ඉමං කෝහං කේවඩ ආදේශනා පාටිහරියේ ආදීනවන් සම්පස්සමානෝ ආදේශනා පාටිහාරියේන අට්ඨයාමි අරායාමි විගුච්ඡාමි. ඒ නිසා කේවඩය මම මේ ආදේශනා ප්‍රාතිහාරයේ මේ දෝෂය දකින. ආදේශනා ප්‍රාතිහාරයෙන් ඡේදනය පිළීමටපත් වෙච්ච ආකාරයෙන් ඒ වගේම ලැජ්ජිත පුජ්‍යලේ බවට පත් වේ. ඒ වගේම මේක මම පිළිකුල් කරනවා. ඒ නිසා මේ ආදේශනා පාතිහාරය කියන එකත් උසස් දෙයක් නෙවෙයි. ඒකත් පහත් දෙයක්. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා කතමංච කේවඩ අනුශාසනා පාටිහාරියං උන්න තුන්වෙනි ප්‍රාතිහාරය මොකක්ද තුන්වෙනි ප්‍රාතිහාරය අනුශාසනී පාටිහාරිය අනුශාසනා පාටිහාරය ඒ පිළිබඳව බුදුහාඳුරෝ පැහැදිලි කරන්නේ කොහොමද ඉද කේවඩ වික්කෝ ඒව මනුසාසති ඒවම් විතක්කේත මා ඒවම් විතක්කයිත ඒවම් මනසිකරෝත මා එවං මනසාකත්ත ඉදං පජහත ඉදං උපසම්පජ්ජ විහෙරතාති ඉදම්පි උච්චති චේවද්ද අනුශාසනා පාටිහාරිය මෙන්න අනුශාසනා පාටිහාරිය පිළිබඳව සඳහන් කරනවා ඉද කේවද්ද බික්කු කේවද්ද කේවද්දය ඉද මේ ශාසනයේ බික්කු භික්ෂුව ඒව මනුසාසති එවම් විතක්කේත මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මේ විදිහට කල්පනා කරා. ඒවම් විතක්කේත මේ විදිහට විතරක කරා. මා ඒවම් විතක්ක ඉත්ත. ඒ වගේම මේ විදිහට විතරක කරව. ඒවම් මනසිකරෝත. ඒ වගේ මේ විදිහට මෙනෙහි කරව. මා ඒවම් මනසාකත්ත. මේ විදිහට මෙනෙහි කරන්න එපා. ඉදං පදහත මේක පහ කරන්න. ඉදං උපසම්පජ්ජ විහෙරත. මේකට පැමිණිලා වාසය කරන්න කියලා අනුශාසති අනුශාසනා කරනවා. මේකට තමයි කියන්නේ අනුශාසනා පාටිහාරය. ඒක තවදුරටත් පැහැදිලි කරලා දෙනවා නම් ඉතන සඳහන් කරන්නේ මේ ශාසනයේ භික්ෂුව මෙහෙම කල්පනා කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න එපා. මේක ප්‍රහාණය කරන්න. මෙන්න මේ දේ ලැබගෙන වාසය කරන්න. මේ විදිහට අනුශාසනා කරනවා. මේකට තමයි අනුශාසනා ප්‍රාතිහාරය කියලා සඳහන් කරන්නේ. තර මෙතන වචන කීපයක් තියෙනවා. ඒවං විතක්ඛේත මේ විදිහට නෛෂ්ක්‍රම්‍ය විතරක ආදිය පවත්වමින් විතරක කරන්නේ. මා ඒවම් විතක්කයි මෙසේ කාම විතර්ක ආදිය පවත්වමින් විතර්ක නොකරන්න. කාම විතර්ක ආදිය පවත්වන්න එපා. ඒ විතර්ක කරන්න එපා. ඒවම් මනසිකරවත මේ විදියට මෙනෙහි කරන්න. අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව ආදී වශයෙන් මේ එක දෙයක් මෙනෙහි කරන්න. මේ මොනවා හරි මෙනෙහි කරන්න. මා ඒවම් මනසාකත්ත මේ විදියට මෙනෙහි කරන්න එපා. නিত্য, සුභ, සුඛ ආත්ම වශයෙන් මෙනෙහි කරන්න එපා. ඒ වගේම අජහත මේ පංචකාම ගුණ රාගය අත්තරලා දාන. පංචකාම ගුණ රාගය අත්තරලා දාන. අජහත. අජහත කියලා කියන්නේ අත්තරලා දාන. ඒ වගේම තමයි තවදුරටත් සඳහන් කරනවා උපසම්පජ් ඉදං උපසම්පජ්ජ සියරත. මේවාට පැමිණ වාසය කරන්න. මොනවාට පැමිණද වාසය කරන්නේ? සතර මාර්ග සතර ඵලයන්ට පැමිණිලා වාසය කරන්න. ලෝකෝත්තර ධර්මයටම පැමිණිලා වාසය කරන්න. ඒකම උපදවා ගන්නට උත්සාහවන්ත වෙන්න. එතකොට නොකල යුතු දේවල් මෙනෙහි නොකල යුතු දේවල්, ඒ වගේම ලබාගත යුතු දේවල් පිළිබඳවත් මෙතන සඳහන් කරනු ලබනවා. එතන මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර කේවඩ ගෘහපති පුත්‍රයාට කරුණු සඳහන් කරනවා. එතකොට මේකේ සඳහන් වෙන කාරණාවන් පිළිබඳව කල්පනා කරලා බැලුවට පස්සේ මෙතන සඳහන් කරන්නේ මේ ප්‍රාතිහාර්ය තුනක් පිළිබඳව. irdi ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය. මේ අතරින් irdi ප්‍රාතිහාර්යයේ සහ ආදේශනා ප්‍රාතිහාර්යෙහි තිලිකුල් ස්වභාවයේ පිළිබඳව ලාමක ස්වභාවයේ පිළිබඳව ඒකේ දෝෂයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරලා කියනවා. ඒ වගේ මේ ගාන්ධාරී විද්‍යාවත්, චින්තාමණී විද්‍යාව පිළිබඳවත් සඳහන් කරලා ඊළඟට මේ සූත්‍ර ධර්මයේ එන කරුණ පිළිබඳව අරගෙන බැලුවට පස්සේ මෙතන මේ අද සඳහන් කරන්නේ දුන කරුණ ටික සම්පින්දන වශයෙන් සඳහන් කරනවා නම් බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ පාවාරික අඹවණේදී මේ කේවඩ ගෘහපතියාට තමයි මේක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කෙරේ අතිශයින් පැහැදී සිටින නාලන්දා ජනතාවගේ ප්‍රසාදය වඩාත් ලබා ගැනීම සඳහා වික්ෂෝන් වහන්සේ නමක් ලබා ප්‍රාතිහාරයක් පෑමට සලසන ලෙස තමයි බුදුරජාණන් වහන්සේගෙන් ලහිතියේ. ඒර බුදුරජාණන් වහන්සේ එකඟ වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ 이르දි ප්‍රාතිහාරයක් ඒ වගේම ආදේශනා ප්‍රාතිහාරයත් අනුශාසනා ප්‍රාතිහාරයත් පිළිබඳව මේ ප්‍රාතිහාරය තුනක් පිළිබඳව කරුණු සඳහන් කරන්නට යෙදුණ. ඒ වගේම 이르දි ප්‍රාතිහාරය දැක්වීමේ හැකියාව අර ගාන්ධාරයේ විද්‍යාවට තියෙන ආකාරය පිළිබඳවත් සිත් හඳුනා ගැනීමේ හැකියාව වන ආදේශනා ප්‍රාතිහාර්යාව ආදේශනා ප්‍රාතිහාර්ය මණිකා විද්‍යාව එහෙම නැත්නම් චින්තාමණී විද්‍යාවනුත් කරන්ට පුළුවන් වෙන ආකාරයේ පිළිබඳවත් මෙතන සඳහන් කළා. එතන මේකේ දක්වන කරුණු අතර අපිට තවදුරටත් හොඳට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ආදර්ශවත් නායකත්වයක් ප්‍රකට කරපු ශාස්ත්‍රෝවරයෙකු වශයෙන් කැපිපෙන ගුණාංගයක් මේ සූත්‍රයේහි දකින්නට ලැබෙනවාද මේ සඳහන් කරපු කරුණ ටික. තව මේක විස්තර කරන්න තියෙනවා. අද මේ පළවෙනි දේශනාවේ කරපු කරුණ ටික පිළිබඳවයි මම මේ සඳහන් කරන්නේ සාරාංශයක් හැටියට. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා කාත්‍යාරි යොදවලා ජනතාවගේ වැඩි ප්‍රසාදයක් ලබා ගැනීමට ක්‍රියා කරන ආකාරයට මේ කේවඩේ ඉල්ලා හිටියා. එයා ඒ කේවඩේ විදියට ඉල්ලා හිටියේ අවංක හිතවත්කම අනුව. නමුත් ඒ පුජ්‍යලයාගේ ඒ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ එකඟ වුණා නම් ඒ පුජ්‍යලයා ගා සතුට වෙන්න ඉඩ තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට එකඟ වුණේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ පැහැදීම්, චේති ප්‍රසංසා ආදී මේ ලාමක දේවල් පසුපස ගියපු කෙනෙක් එහෙම නෙමෙයි. බලන්න මේ සූත්‍රයේ තුළ මේ කියපු කරුණ වල හොඳට ඒක තේරුම් ගන්න පුළුවන්නේ. යම් කෙසේකෙන් යම් කෙසේ පුච්චලයන් යම් යම් දේවල් කියලා ප්‍රසාදයටපත් කරවා ගැනීම කේත ප්‍රසංසා ආදී ලැබීම මේවා ලාමක දේවල් හැටියට තමයි බුදුහාමුදුරෝ පැහැර කළේ. උන්වහන්සේ කවදාක්වත් මේ පසුපස්සේ ගමන් කළේ ආදර්ශවත් නායකයෙක් හැටියට ඒ වගේ ලාමක දෙයක ශ්‍රාවකයන් වහන්සේලා යොමු නොකරන බව මේකෙන් සඳහන් කරලා තියෙනවා. ඊළඟ උන්වහන්සේ කරපු ප්‍රකාශයෙන් ඒක හොඳටම අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම අනුශාසනා පාතිහාරය මගින් ශ්‍රාවකයන් තමන් වහන්සේ යොමු කරන්නේ කුමන මාර්ගයකට කියන කාරණාව හෙළි කරනවා. ඉදිරියේදී අපිට ඒක හොඳට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ශාස්ත්‍රෝවරයෙකුගේ මේ විශිෂ්ට ලක්ෂණ පෙන්වුම් කරන අවස්ථාවක් වශයෙන් මේක සඳහන් කරන්න නාලන්දාවේ වාසීන්ගේ ප්‍රසාදය වැඩි වැඩියෙන් ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීමට යොමු කිරීමත් ඒ වඩ විසින් මේ කරන ලද යෝජනාව තුලින් හොඳටම පේනවා. ඊට මේ ප්‍රසාදයේ පසුපස ගිහිල්ලා ප්‍රසාදය මේ පසුපස්සේ ගිහිල්ලා ලබාගත් දෙයක් එහෙම නෙමෙයි. ඒක ගුණයේ පසුපස පැමිණෙන දෙයක් හැටියට තමයි උන්වහන්සේ සලකන්නේ දුන්නේ. එනිසා මේ ලාමක දේ සම්බන්ධයෙන් ඇතිවෙන ප්‍රසාදයේ වටිනාකමක් නැති බව ශාස්ත්‍රූවරයෙක් වශයෙන් මෙහිදී හොඳට පෙන්වලා දීලා එමනම් අපිට හොඳට තේරුම් ගන්න ඕනේ මේ සූත්‍රයේ ආරම්භය තුලදීම මොනතරම් ධර්ම කරුණෝ පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවද ඒ වගේම මේ ලෝකේ මේ පෘථජන සත්වයන් යම් යම් දේවල් වලට පැවතිලා ඒ වගේම යම් යම් දේවල් පසුපස්සේ විභාගාතේ දුවන සමාධියක් පිළිබඳව තේරුම් ගන්නට හොඳට මේ සූත්‍රයෙන් මේ කරුණ පැහැදිලි කරලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ එවැනි දේවල් අගය කළේ ඉදිරියේදී තවදුරටත් හොඳට මේ පින්වත් වේදට මේ සූත්‍රේන ගැඹුරු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා දැනගන්නට පුළුවන්කම තියෙනවා අද මේට වැඩිය අපි සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ නැහැ හෙට දිනේ එතන ඉඳලා අපි සාකච්ඡා කරන්න අදහස් කරනවා දැන් කල්පනා කරගන්න මේ පින්වත් පිරිස මෙතෙක් වේලා මේ රැස් කරගත් උතුම් කුසලය ජාත්‍යාදී භව කතරෙන් නිදහස්ව ලබන පරම සාන්තුතුන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නටම ඒකාන්තයෙන් හේතු වාසනා උපනිෂ්ඨේ වේවායි ප්‍රාර්ථනා කරගෙන සාදු සාදු සාදු ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරන්තරක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චරන්තරක්ඛන්තු මං පරං සාදු සාදු සාදු හැමදෙනාටම තෙරුවන් සරණයි